ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පාත්තන අපේ දේශකයන්න් වහන්සේ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය පඬිත කාටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අද ධර්මානුශාසනාව අංගුත්තර නිකායේ තමෝ තම පරායන සූත්‍රයේ ඇසුරෙන් දේශනාව සමන්තා චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජාත්ස තුනම්තු සග්ගමක්ඛදං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 බදවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සම්තෝ පං විජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ තමෝ පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තමෝ පරායනෝ ජෝති ජෝති පරායනෝ තී පින්වතුනි අද දිනට නියමිත ධර්ම දේශනාවේ මාතෘකාව වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි භාගයේ චතුක්ක නිපාතයේ වචන වර්ගයේ තමෝ තම පරායන සූත්‍රය. තමෝ තම පරායන සූත්‍රය අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේ සරත්නුව ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කළ ගාථා ධර්ම මේ දේශනා ධර්මයක්. මේ සූත්‍රය පිළිබඳව නොඑක් මාධ්‍ය වලින් මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කරනව අපට දකින්න තිබෙනවා. ධර්ම ශ්‍රවණයක් කිරීමේදී මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරන් වහන්සේ විසින් මේ දේශනා කළ ධර්මය මේ පාවිච්චි කරන වචන කොයි විදිහ අදහසක් දීමක් මිස පාවිච්චි කළාද කියන මේ මූලික තේමාව යටතේ කරුණාව අවබෝධ කරගන්නයි ඒ තේමාව නොරද්දා දිගින් දිගටම නිසි පරිදි පවිත්‍රව පැවැත්වෙනත් නිත බුදුහාමුදුරන්ගේ කාලෙදිම අපේ හිටපු මහරහතන් වහන්සේලාම ආරම්භ කළා බුදුහාමුදුරන්ගේ දේශනා වචන පිළිබඳව අර්ථ ප්‍රකාශන විදිහේ ක්‍රම. ඒ ක්‍රම බුද්ධ ශාසනයේ එදා පටන් අද වෙනකම් බෞද්ධ භික්ෂුන් වහන්සේ අතර තේරවාදී භික්ෂුන් වහන්සේ අතර ඉතාමත්ම හොඳින් පරිහරණය වෙන පාවිච්චි වෙන ස්වභාවයක් තිබෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳව පැහැදිලි කරන වචන වලට මුලින්ම කිව්වේ අර්ථ කතා කියලා. මහානිද්දේශ පාළිය ආදී දේවල් අපේ බුදුහාමුදුරන්ගේ තුරුත්‍ර පිළිබඳව කළ බුදුහාමුදුරන්ගේ කාලෙම කළ අර්ථකථනයක්. ඒ අර්ථකථනයන් පාලි භාෂාවෙන් හඳුන්වන්නේ අට්ඨ කතා කියලා. ඒ අටකතාවන් බුදුහාරංග දේශනාවේ වචන පාවිච්චි කිරීම පිළිබඳ පාවිච්චි කරන විස්තර තවදුරටත් පැහැදිලි කරන්නට ඒ පිළිබඳ ටීකා ග්‍රන්ථ අපේ රටේ ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙන් ධම්ම පැහැදිලිව ප්‍රකාශයටපත් වුණා. මේ ටීකා කතාවල තිබෙන තව දේවල් විස්තර කිරීමට අවශ්‍ය වුණාම ඒකත් න්‍යායක් අනුව කරන්න ඕන හින්දා ඒ ටීකා පිළිබඳ විස්තරවලදී ඊට මතු ගන්තේ කියන තවත් ග්‍රන්ථ රාශියක් මේ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීම පිණිස ඇති වුණා. මේතා අටුවාටීකා ටිප්පණී මදුගන්ති කියන මේ ග්‍රන්ථ හරියාකාරව පරිහරණය කිරීමෙන් තොරව බුදුහාමුදුරන්ගේ ධර්මීය විස්තර කරන්නට යෑම ඉතාමත්ම අන්තරාදායකයි ක්‍රම විරෝධී අදහස් සමාජයට දීමට මේ නුගතුන් අතරින් සිද්ධ වෙනවා. මේ නිසා ධර්මදේශනාවකට පත්වන හැම කෙනෙක්ම ඒ ධර්මදේශනාවකදී මේ මූලික સિદ્ધාන්ත දැනගෙන තිබෙන්න ඕනේ. අනිවාර්යයෙන් තතියුතු න්‍යාය කර්ම හයක් තියෙනවා නිත්‍ය කියලා හිතේවට කියන්නේ. ඒ නිත්‍ය කර්ම ගැනත් ධර්මදේශකයන් වහන්සේලා තේරුම් ගන්න ඕනේ. අපේ පුරාණ ධර්මදේශකයන් වහන්සේලා මේ නිත්‍ය ක්‍රම අනුගමනය කරමින් අටුවාටේකා ටිප්පණී අනුගමනය කරමින් ධර්ම දේශනා කරන්නට හොඳ දක්ෂයෝ ව්‍යක්තකේ වුණා. එහෙම උනේ ත්‍රිපිටක පාළිය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙච්ච නිසාත් පාළියට සම්බන්ධිත වෙන අනෙක් බාහිර සංස්කෘත ආදී ක්‍රන්ත සහ ප්‍රාකෘත ආදී ක්‍රන්ත පිළිබඳ අවබෝධයකුත් තිබුණ නිසාත් විනිවිදව පැහැදිලිව නිර්වෘල්ව දේශනා කිරීමේ ශක්තියක් උන්වහන්සේලාට තිබුණා. පාලි භාෂාව පිළිබඳව හෝ අටුවා ටීකා ටිප්පණී පිළිබඳ අවබෝධයක් හෝ නොමැතිව බුදුහාමරගේ ධර්ම පාඩ විස්තර කරන්නට යන වික්ෂුවක් හෝ ගිහියෙක් හෝ වෙයි නම් ඒ අය කරන්නේ ශාසනයට විශාල වරද්දක් ශාසනයට කරන ද්‍රෝහිකමක් මේ සා මේ පිළිබඳව කලබලයකුත් මේ වර්තමාන කාලෙදී උගතුන් අතර වියතුන් අතර වික්ෂුන් වහන්සේලා අතර ඇති වෙලා තිබෙනවා අපෙන් උගතුන් පවා මේ බුද්ධ ධර්මය විකෘති කරනවා කියලා කියනවා උගත් බවක් ලබා ගන්නට හේතු වෙන්නේ විඥානය දිනු කිරීමයි කුමන අධ්‍යයන අංශකින් හෝ වේවා විද්‍යාවංශයෙන් හෝ වේවා නීතිංශයෙන් හෝ වේවා ඉතිහාසංශයෙන් හෝ වේවා කුමන අංශයකින් හෝ වේවා සිතීමේ විඥාණය දිනු කරගත්ත මිනිස්සු සෑම තිස්සම හිතන්න පටන් ගන්නවා ඒ හිතන්න පටන් ගන්න අයට න්‍යායක් නැති වුනහම වල්මත් වෙලා හිතන්න පටන් ගන්නවා. මේ නිසා න්‍යාය හරියට හිතන්ට පුහුණු කරවන්න ඉන්න වික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාත් අධ්‍යාපනයෙන් දුර්වලලා මේ න්‍යාය නොදැන හිටියොත් භික්ෂුන් වහන්සේලාත් වල්මත් වෙනවා. මේ නිසා වල්මත් වෙච්ච ක්‍රමයට මේ ධර්මය විස්තර කරන්නට යෑම තමයි අද ඇතුළත තිබෙන ගැටලුව. මේ නිසාද මේ ධර්ම දේශනාවේදී මා විසින් ඊ타මාත්ම කල්පනාවෙන් පරීක්ෂාවෙන් අපේ බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිබඳ මේ කරුණු පැහැදිලි කරන්නේ. පින්නතුනි මේ පාඩය අත්තාම තත්තාරෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කියන මේ පාඩෙන් කියන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගල වර්ග හතරක් දකින්න ලැබෙනවා. පැහැදිලිව පේනවා. ඒ පුද්ගල වර්ග හතර මොකද්ද? කතමේ චත්තාරෝ. ඒ වර්ග හතර මොකද්ද? තමෝ පරායනෝ. දෙවන්න තමෝ ජෝති පරායනෝ. තුන්වැන්න ජෝති තම පරායනෝ. හතරවැන්න ජෝති ජෝති පරායනෝ කියන මේ තුන. මේ තුන ඊටාම සංක්ෂිප්තව විස්තර කරනකොට තමෝ පරායනෝ කියන්නේ අඳුරට යන එක්කෙනේ අය තමෝ ජෝති පරායනෝ කියන්නේ අඳුරෙන් එළියට යන එක්කෙනේ අය ජෝති තම පරායනෝ කියන්නේ එළියෙන් අඳුරට යන එක්කෙනේ අය ජෝති ජෝති පරායනෝ කියන්නේ එදියෙන් එදියට යන එක්කෙනා කියලා සාමාන්‍යයෙන් අපේ විස්තර කිරීමක් අපි දැකලා තියෙනවා. ඒ විදිහට කරනවා. මේ විස්තර කිරීම අරගෙන හිට බුදුහාරවංග දේශනාව පිළිබඳ අර්ථ කතා හරියට කියවන්න නැතුව විස්තර කරන්නට යන අය සමාජයේ තියෙන දුර්වලතාවයන් ඉදිරියට අරගෙන ඒවා කතාබස් කරන්න පටන් ගන්නවා. සමාජ විවේචනයක් කරනවා. සමාජ කරහීමක් කරනවා. සමාජ හිංසනයක් කරනවා. සමාජ පීඩනයක් කරනවා. කවදාවත් අපේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තුුනේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. අපේ බුදුහාමුදුරන්ට පටහැන දෙයක් අදහස් කරන දෙයට පටහැන දෙයක් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිබඳ අටුවාටීකා ටිප්පණී බරන් නැති අතින් සිද්ධ වෙනවා. මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු නොවෙච්ච දේවල් අපි ධර්ම දේශනාවකද ඉදිරිපත් නොකර පරිස්සම් වීමට. පළමුවෙන් අපි බලමු මේ සූත්‍රයේදී මේ දේශනාවේදී මේ දක්වන කරුණු හතර පිළිබඳව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන අදහසක් එළියට දමන පද මොනවද කියලා. කුමක් හෝ බුදුහාමුදුරුවන්ගේ సంతානගතව තිබෙන අදහස එළියට ජනතාවට සමාජයට ප්‍රකාශ කරන්නට මේ කරුණු හතරම gedi pitin අරන් විස්තර කරන්නට යන්න හොඳ නැහැ. මේ කරුණු හතරදී මුලින් තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව මොකද්ද මේ දේශනාව කරන්නට මුලින්ම සමාජයට ඉදිරිපත් කරන මූලික කරුණු කියලා. කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. හොඳට අහගෙන ඉන්න මේ පාඩය. තමෝ පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝති පරායනෝ මෙතෙන්දි කියවෙනවා වචන දෙකක් විශේෂයෙන් මොකද මේ හතර පොළේම දුවනවා මොකද්ද තමෝ කියන පදයයි ජෝති කියන පදයයි මේ හැමතැනකම දුවන දුවන යනවා අපි ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ තමෝ කියන පදේ මොකද්ද, ජෝති කියන පදේ මොකද්ද කියලා ඊට පස්සේ අනෙක් හතරේ ක්‍රියාත්මක ස්වභාව හතරක් පෙන්වන්නේ. ඒ ක්‍රියාකාරී ස්වභාව හතර අපි ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ. තමෝ භාවයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ජෝති භාවයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පෙළතුවා අපි. තමෝ කියන්නේ මොකද්ද? ජෝති කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව අවබෝධ කර ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. මේ තමෝ කියන මේ શબ્දය, මේ වචනය නිෂ්පාදනය වීම පිළිබඳ වාග් විසරද පඬිවරුන් විසින් පරණ කාලයේ හිටපු පෙරවරුන් විසින් අභිදාන සූචි ග්‍රන්ථ ආදී විවිධ ග්‍රන්ථ පහර කරලා තිබෙනවා. ඒ වගේම අර්ථකථන අටුවාවල විස්තර කරලා තියෙනවා නිරුක්ති වශයෙන්. එතෙන්දි මේ තමෝ කියන වචනය හැදෙන්නේ තමු ධාතුව මුල් කරගෙන මේ තමු ධාතුව මුල් කරගෙන හැදෙන මෙතෙන්ට යෙදෙන තමු ධාතයේ තේරුම කංකායතං දක්වලා තියෙනවා. ඒ කියන්නේ තනු කෙන දාපෙන් පෙන්වන්නේ ජමත් පිළිබඳ හරියට දකින්න බැරි කමෙන් සැකයටපත් වෙච්ච හිතට කියනවා තම කියලා හිත. ඒකයි මෙහි දක්වන්නේ. තමන්තෝ තමන්ති ආකංකානන්තේ. තම කියලා කියන්නේ හරි තේරුමක් ගන්න බැරුව එහාට මෙහාට කල්පනා කරන මිනිහෙක් බවට පත්වීම මෙතන තම කියලා මුලින් පෙන්වනවා. ඒක තවත් විස්තර කරනවා සතින් ලෝකා එත්තාති තමෝ මිනිසුන්ගේ సంతානවල භවයෙන් භවය භවයෙන් භව ඉදදී ඉදදී නොනැකී පවතින දෙයක් තමයි රතිය. පංචේන්ද්‍රයන්ට ආලම්බන වස්තුන් පිළිබඳ රතිය කැමැත්ත. ඒ රතියේ කැමැත්තට වශී වෙන අයට ඒකේ අනුව හිතන්න පටන් ගන්න එක තමෝ කියලා හිත විස්තර කරනවා. භවාන්තරයන් තිස්සේ පුරුදු පුහුණු වෙලා තියෙන సంతానගත සතියට හේවත් ආසාවට හේවත් විජුකමට අන්තර්ගතව කුමක් හෝ Tamanට වාසියක් වන විදිහට කල්පනා කිරීමට කියනවා තමෝ කියලා හිත. ඒතර ඒකත් අඳුරක්. සත්‍යාර්ථ දැකීමක් නෙමෙයි. Tamanti සත්තා ඒතේනාති තමෝ. මේ විදිහට සත්‍යෝ තම තමන්ගේ වාසි පතාගෙන සාංසාරිකව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එන මේ සති කල්පනාවන්ට අනුව මිනිසුන්ගේ හැසිරීම පිණිස මොලේ පාවිච්චි කිරීමේ ස්වභාවයට සමෝ කියලා කියනවා. තින තේමනෝ කියලා පදයක් පාවිච්චි කරනවා. තේසු වුද්ධතිති ආදිනා කියලා මෙතන දක්වලා තියෙනවා. තින කියලා කියන්නේ තිමරය. තිමරය කියලා කියන්නේ ඇස්වල ඇති වෙන තිමර පරල දන්නවනේ. ඒ වගේ ඥානයේ වසාගෙන ඉන්න තිමර පරල. ඒ තිමර පරල ඥානයේ වසාගෙන ඉන්නවා. එතකොට කර්මාවරණ ගාය ආවරණ, නේය ආවරණ කියන මේ කරුණු ත්‍රිමිර පරල බවට පත් වෙනවා. කර්මාවරණය කියලා කියනවා සංසාරයේ අතීත භවාන්තරයක් තිස්සම කර්මානුරූපව Tamanට මොනවා පහර වෙන්නේ නැතුව අනුවණින්ම අනුවණින්ම පද පරමව පහර වෙනකට කියනවා ඒක තමයි Tamanට භවයෙන් භවයට එන කම්මාවරණ තිමිරය. ඊළඟට මේ කම්මාවරණය තිබෙන තිබෙන වාගම ඤේ ආවරණයක් තියෙනවා. ඤේ ආවරණ කියලා කියන්නේ තමන් තමන් විසින් උගත්තු කියලා හිතාගෙන යම් යම් දේ ඉගෙනගෙන ඉන්නවා ඉගෙනගත්ත දේ නිසා ඒකම ලොකු කරගෙන අනිත් දේවල් පහක් කරගෙන ඤේයම ආවරණය වෙනවා. ඒකට ඤේ ආවරණ කියලා කියනවා. එතකොට යම් යම් පුත්‍රයන් විසින් වැරදි දේවල් උගන්වලා තිබුණාම ඒව අනුව තමන්ගේ ඥානය ආවරණය වෙලා තියෙනවා. එතකොට කම්මාවරණය, ඤේයාවරණය ඒ විදිහට සිද්ධ වෙනවා. ඥානාවරණය තමන්ට ඥානයක් හරියට පහළ කරගන්න බැරි විදිහේ දුර්වල දුර්බුද්ධි හේතුන් නිසා මේක సంతానගතව ආවරණයක් ඇති වෙනවා මේ විඥාණයට. මේ ආවරණ තියෙන අයට ප්‍රඥාව පහළ කරගන්න බෑ. ප්‍රඥාව කියන එක ආලෝකයක්. පඤ්ඤා උදපාදී ආලෝක උදපාදී කියලා බුදුහා දේශනා කළේ. මේ ආලෝකය කොහෙත්ම පත් කරගන්න බැරි කෙනෙක් බවට පත් වීම තමයි එතකොට මෙතන තමෝ කියන වචනය පාවිච්චි කරන්නේ. මේ තමෝ කියන මේ පදය තමත් විස්තර කරනවා අටුවා කතන්දර වලදී මීට වඩා බොහොම ලස්සන විදිහට. එතකොට අටුවාවේ මේක විස්තර කිරීමේදී මේ තමෝ શબ્දය දක්වන්නට නොඑක් නොඑක් විදිහේ උදාහරණ පාඩ පවා දක්වලා තියෙනවා. විශේෂයෙන් දක්වනවා අවිජ්ජා මේව විෂය භාව පටිච්ඡාදනතෝ අන්ධකාර යුක්තෝ තමෝ තමෝ ඉති මෝහ තමෝ කියලා ශ්‍රීකාව දක්වනවා. අවිජ්ජාව මුල් වෙච්ච ඒකට අනුකූල වෙච්ච විසංකාර වලින් පිරිච්ච ඒ වයින්ම හිතින් කනාව වැසී ගිය පටිච්ඡාදනය වෙච්ච ස්වභාවය අන්ධකාරයක් මෙන්න මේ අන්ධකාර ස්වභාවය තුල ඔබිනව හැතිරෙන එකට කියනවා තමෝ කියන වචනය පාවිච්චි කරනවා දැන් අපි දන්නවා තමෝ කියන වචනේ තේරුම මොකක්ද කියලා හිත කැතියෙන්. මීනකට පින්නතුනේ අපි හොයලා බලමු ජෝති කියන වචනේ තේරුම මොකක්ද කියලා. ජෝති શબ્දය හැදෙන්නේ යුත ධාතුවේ යුත ධාතුවේ අර්ථය දක්වන්නේ දිත්‍යං කියලා දීප්තියයි කියලා හිත. යමක් පිළිබඳ දීප්තියක් ඇති කරනවා නම් ඒක යුත කියලා දක්වනවා. මේ යුත ධාතුව යුත කියන එක බිලිසෙන බබරන කියන ස්වභාවය. සූර්යාගේ ආලෝකය පරවර්තන වීමෙන් අනන්ත අප්‍රමාණ තාරකා බබනෙන්න පටන් ගන්නවා. සූර්යා තමයි ඒතර ලෝකෙට එළිය දෙන්න ජීවය දෙන්න. සූර්යා ලෝකයෙන් අනිත් සියලුම තාරකා බබලන්න පටන් ගන්නවා හත පුරාම. සඳ බබලන්නේ තාරකා මේ සූර්යා නිසා. අනිත් සියලුම අස්විනී ආදී තාරකාවන් බබලන්නේ සූර්යා නිසා. ජම්පා තාරකාවන් ඉන්නවනම් ඒ සෑම තාරකාවක්ම බබලන්නේ සූර්යා නිසා. මේසා සූර්යාලෝකයෙන් බබලීම ලබනවා. එතකොට සූර්යයාගේ නිසා ඒ බබලීම එතෙන්ට තාරකාවලට හම්බ වෙන්නේ. එතකොට සූර්යයා තමයි පහන එළිය ආලෝකය. අන්නේ සූර්යයා කියන ආලෝකය මේ ලෝකේ පහළ වෙලා නොහිටියානම් කවදාවත් තාරකාවක් බබලන්නපත් වෙන්නේ නැහැ. සම්පූර්ණ එතනින්ම නැති වෙලා යනවා. එහෙම වුණාම මේ සූර්යාලෝකය නොලබනකොට සුඛාසුඛ නිපාත ඇති කරනවා. ඒ කියන්නේ සුබ අසුබ පිළිබඳ කරුණු තම තමන් විසින් ස්වයංතන්ත්‍රිකව උපදවා ගන්නවා. ඒ වගේම සූර්යයා පිළිබඳව පහළ වීමුණාට පස්සෙත් ඒ සූර්යගේ දීප්තිය වැඩ කරන හැටියට එක එක ග්‍රහවස්තුන්ට බලපාන හැටියට සුබ අසුබ ප්‍රකාශ කරනවා. ඒකට කියනවා ජෝති ජෝති ප්‍රකාශනය කියලා හිත. නක්කත් රාසෙන්සු පණ්ඩතේ නැකත් සමූහයක් එකතු වුණාම ඒ වගේ මිශ්‍රණයෙන් ඇතිවන ආකර්ෂණ විකර්ෂණ පරිකර්ෂණ ආදීන් අනුව ලෝකයට පුද්ගලයන්ට වෙන දේවල් කියා දීම එක්තරා විදියක සිද්ධියක් වශයෙන් කරනවා. ඒක ඉපරණි කාලේ ඉඳන්ම පවත්වන්නේ ජ්‍යොතිර් විද්‍යාව, ජ්‍යොතිෂ ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, තාරකා විද්‍යාවාදී නොයෙක් දේවල්. දේශගුණය කියනවා, සත්ත්වගුණ කියනවා, තමස්ගුණ කියනවා, රජස්ගුණ කියනවා. මේ ලෝකයේ පිළිබඳ විවිධ විපරණ ඒ ආලෝකයන් ළඟන කරනවා. බුදුහාමුදුරන් වහන්සේට මේ ජෝති කියන වචනය පාවිච්චි කරලා තියෙනවා ජෝති සප්ත කියන වචනයෙන්. බුදුහාමුදුරෝ සත්තා තමයි සාත්‍රුන් වහන්සේ තමයි ජෝති සප්ත. සත්‍යයන්ගේ බැබලීම ඇති කරන සාත්‍රුන් වහන්සේ තමයි ජෝති සප්ත. එතකොට බුදුහාමුදුරෝ කියන කෙනා ජෝති බබන්න සූර්යයා. මේ සූර්යයා පහළ වුණේ නැත්නම් මේ අයට බබලීමක් වෙන්නේ නැහැ. සත්වයන්ගේ පුතඥාක භාවයෙන් ගිලී අඳුරේ පැවති ඉන්න මේ අඳුරේ ගිලී ඉන්න සත්වයන් ඒ අඳුරෙන් එළියටපත් කරන්නේ. ඒකට ජෝතිසත්ථ. ඒ හින්දා බුදුහාරන්ට ජෝතිසත්ථ කියන වචනේ පාවිච්චි කරනවා. මේ ජෝතිසත්ථ පාවිච්චි කරන වචනේදී ජෝතිසත්ථ කියන එක සංස්කෘතෙන් කියනකොට ජෝති ශාස්ත්‍රඥ එතකොට බබලීම පිළිබඳ, විදීම පිළිබඳ, දියුණුව පිළිබඳ, ආලෝකය පිළිබඳ ශාස්ත්‍රවරයන් ජ්‍යොතිසත්ත. ඔය ජ්‍යොතිසත්තේ ලෞකික විස්තර කරලා තියෙනවා සුභා සුභ කම්මඵල ජ්‍යොතෙන්තෝ ජ්‍යොතිසත්තං කියලා හිත. මේ ලෝකේ ලෞකික ජීවිතයේ තියෙන කායික මානසික වාචික ක්‍රියාපද්ධතීන් තුලින් පහළවන සුභ අසුභ පිළිබඳව විස්තර කරලා දීම අපේ ජෝතිසත්‍යයන් වහන්සේගේ ස්වභාවය. එතකොට ජෝතිසඥාංග ස්වභාවය ග්‍රහ වස්තුන් අනුව සිද්ධ වන දේවල් කියා යෑම. බුදුහාමුදුරුවෝ කියන්නේ ස්වකීය సంతාන තුල කාය කර්ම තුලින් ඇති වෙන සුභ අසුභ කියා යෑම. එතකොට මේ ලෝකේ සත්‍යයන්ට බලපාන දේවල් ගොඩක් තියෙනවා. කර්මයේ බලපානවා, චිත්තයේ බලපානවා, ඉස්තෝ බලපානවා, ආහාරයේ බලපානවා. කර්මය, චිත්තය, ඍතු ආහාර හතරම පිළිබඳ බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා ලෝකයට බලපාන හැටි. නමුත් ඒ පිළිබඳ විශේෂ වෙන්වෙච්ච කණ්ඩායම් කීපයක් ඉන්නවා. ඒ කණ්ඩායම් අතරින් තාරකා ආදී ඍතුන් පිළිබඳ සුභ අසුභ ප්‍රකාශ කරන ජ්‍යොතිෂත්වෝ ඉන්නවා. ඒකට ජ්‍යොතිෂඥයෝ. ආහාර කියලා කියන්නේ තමන් විසින් ගන්න ආස්වාද ප්‍රස්වාස ආදී කොට ඇති සියලුම ආහාර වර්ග. ඒ ආහාර ප්‍රත්‍යම් පිළිබඳ විස්තර කරන ශාස්ත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ආයුර්වේද ශාස්ත්‍රය කියලා හිට. ඒක වෛද්‍යවරු. එතකොට වෛද්‍යවරුත් එක කොටසක්. එතකොට මේ ලෝකයට අවවාද අනුශාසනා කරනවා. කර්මය හා චිත්තය පිළිබඳ අවබෝධ අනුශාසනා කරන අය ශාස්ත්‍රු නාමයෙන් හැඳින්නුවට ඒ අය අපාස්ත්‍රුක වුණා බුදුහාමගෙන් පස්සේ. ඒ බුදුහාමඳුරෝ ඒ අය අභිවායමින් ඒ අයට හොයාගන්න බැරි දේ හොයාගනිමින් මේ සත්වයාට සම්පතිසේම හේතු භූත වන සුභාසුභ ප්‍රකාශ කළා. කර්ම චිත්ත සම්බන්ධව. මේසා බුදුහාමුදුරු මේ කර්ම ස්වභාවයෙන් සිද්ධ වන දේවල් කර්ම ස්වභාවයෙන් සිද්ධ වන කායික වාචික මානසික ක්‍රියාවන් කර්මජං චිත්ත වෛචිත්‍රයන් මේ ත්‍රිවිධ කර්මයන් නිසා චිත්තයාගේ ඇති වෙන විචිත්‍රභාවය නිසා සබහෝ අසුව පහළ වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ හොඳින් පැහැදිලි කළා. එතකොට ලෞකික ජීවත් වන මිනිස්සුන්ට මේ දේ හොඳයි මේ දේ නරකයි මේ දේ සුභයි මේ දේ අසුභයි කියලා හිත අපේ බුදුහාමුදුරුව තමන් වහන්සේගේ දේශනාවේදී පැහැදිලි කරව මේ ජෝතිය දේශනා කරලා තියෙනවා. ඒ වගේම අපේ බුදුහාමුදුරන් වහන්සේ මේ సంతානය තුල සංඥා විඥාන දෙක පාවිච්චි කරමින් අඳුරේ ධාවනය වන මිනිස්සු සංඥා විඥාන මාත්‍රයෙන් මුදල ප්‍රඥා tattරපත් කරලා ප්‍රඥාවෙන් හොඳට දකින්න විදර්ශනාවෙන්ට ඥානය පහළ කරගන්නට සෝතාපන්න ආදී මාර්ගඵල ලබන්නට හේතු වන චිත්ත පාරිශුද්ධ ධර්මතාවය දේශනා කළා. ඒ හේතුව නිසා බුදුහාමරන් වහන්සේට ජෝතිසත්ත්‍ය කියලා පාවිච්චි කරනවා. පඤ්ඤා පජ්ජෝතේන විහතා අවිජ්ජා ජෝති ජෝති කියලා හිට බුදුහාරෝ ගණනවා. බුදුහාරෝගේ දේශනාවේ දක්වනවා. ප්‍රඥාව පහළ වුණොත් අන්නේ තන ඉඳන් තමයි මේ බබලීම දියුණුව ඇති වෙන්නේ. ඒ හින්දා ප්‍රඥා පජ්ජෝතේන ප්‍රඥා ප්‍රදීපය දල්වා ගැනීමෙන් තමයි මොනවද දුර වෙන්නේ? අවිජ්ජා අඳුර දුරීභූත කිරීමෙන් කොතරින්ද මිදෙන්නේ? සංසාර ගමනෙන් කොතෙන්ටද යන්නේ? නිර්වාණය කියන ආලෝකයට මේ තැන්වලට ගෙන යන්න තමයි බුදුහාමුදුරන් වහන්සේගේ මේ ක්‍රියාව උනේ ඒ වාට කියනවා ජෝති කියලා හිත. දැන් පින්නතුන්ට තමෝ කියන්නේ මොකද්ද? ජෝති කියන්නේ මොකද්ද කියලා හිත බුදුහාරංග විස්තර කිරීම අනුව දැන් පැහැදිලිව පේනවා. මේ විස්තර කිරීමේදී මේ තමෝ භාවය ජෝති භාවය දෙආකාරයෙන් බුදුහාරව පෙන්ලා දෙනවා. ලෞකිකව ජීවත් වන මේ ජීවන වෘතියේදී තමන් සමෝභාවයෙන් හිටියොත් හැමදාම අඳුරටපත් වෙනවා. මේ ලෞකික ජීවිතයේ ඉන්න අපි සමෝභාවයෙන් මිදී ජෝතිභාවයටපත් වුණොත් තමන් මේ ආත්මභාවය තුළ කිසියම් සුවයක් ලබනවා. ඒ කරුණ බුදුහාමුදුරුවෝ දැක්වීම පිණිස පාවිච්චි කරනවා මෙන්න මෙහෙම දේශනාව කරනවා මේ කවුද මහණෙනි මේ තම තම පරායන කියලා කියන්නේ? උප්පත්තියේ ඉඳන්ම බොහොම දුක්ඛිත තැන් වලින් උප්පත්තිය ලබලා අල්ප ආහාර ඇතුව අල්ප වස්ත්‍රාභරණ ඇතුව ශරීර දුර්වර්ණ ඇතුව බොහොම නොමනා කෙනෙක් වෙලා හිට ඒ නොමනා ජීවිතයෙන්ම ඉන්න පුද්ගල උප්පත්ති ලබාපු කෙනා ඒ උප්පත්ති ස්වභාවයේ උප්පත්ති සමාජයේ ඉඳගෙනම ඒ තමන්ගේ උප්පත්ති ස්වභාවයෙන් ගොඩෙන්න ඕනේ නෑ කියලා හිතන්නේ නැතුව ඒ සමාජයේ කරන සතුන් මරයෙන් සුරකම් කිරීම පරදාර සේවනය බොරු කීම මුසාවාදා පුතුරාපාන ආදී කර්ම කරමින් තමන්ගේ අඳුරු මාර්ගයේ අඳුරු ගොඩේම තවරි තවරි තවරි තවරි ඉන්නවා නම් ඒකට කියනවා ජෝති තමපරායන කියලා හිට. එයා හැමතිස්සෙම සරණ යන්නේ අර තමන්ගේ අඳුරු ගාදය තුලයි. ඒකට කියනවා ජෝති තමපරායන කියලා. දැන් ඉතින් මේ කියන මේ ස්වභාවය මිනිස්සු මේ මේගොල්ලෝයි මේ මේ තැන් වල ඉන්නේ කියලා මම කියන්න ඕනේ නැහැ. ඒක මම සීමාව උල්ලංඝනය කරලා යෑමක්. ඒතරම සමාජ විවේචනය කරනවා. සමාජයේ උත්තර පරිග්‍රහ කරනවා. සමාජයේ නිග්‍රහ කරනවා. ඒ නිසා අපි හොඳට කල්පනා කරන්න ඕන මේ අය පිළිබඳ අපි බුදුහාමුදුරුවෝ මොකද කියලා තියෙන්නේ. ඒ අයටත් බුදුහාමුදුරුවෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා උගන්න කරන්න කියලා කියලා තියෙනවා. ඒකයි මෛත්‍රී කාණ්ඩ කියලා තියෙන්නේ. සබ්බේ සත්තා තුකේ හොන්තු. මේ නිසා ඒ අයත් කවදා හෝ අඳුරෙන් මිදේව කියලා ප්‍රාර්ථනා කරනවා. එපන්දු අය කවුද කවුද කියලා තම තමන් විසින් තම තමන් විසින්ම තෝරා බේරා තේරුම් ගන්නට මේ පින්නතුන්ට හොඳ නුවණක් තියෙනවා. ඒ නිසා ඒක ගැන අපි විස්තර කරන්න දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා పూర్ව කර්මයන් හේතු කරගෙනයි ඒගොල්ලන්ට ඒ ස්වභාවය ඇති වෙන්නේ. పూర్ව పూర్ව කර්මාත්ම භාවයන්හිදී තමන්ගේ කර්මාත්ම භාවය ජීවත් වෙන අයට එතෙන් තමන් ප්‍රාණය නිරුද්ධ වෙන වෙලාවේදී මරණ වෙලාවේදී මේ පුද්ගලයා නැවත තවතනක ප්‍රසන්දියක් ගන්න ඕනේ. චුතිය කියන්නේ මෙතනින් ඉපදලා තවතනක ප්‍රසන්දිය ගැනීම. පටිසන්ධි කියලා කියන්නේ ප්‍රසන්ධිය ගන්න ස්ථානය තමන්ගේ අර මූලික කර්මානුරූපව සකස් කරන විදිය. ඒ පටිසන්ධිය සකස් කර දීමට සුදුසු තත්ත්වයට පෙරලන එකට කියනවා ගන්තව්‍ය කියලා හිත. ජායතු තැන දැක්වීම. මේ ගන්තව්‍ය කියලා මම පාවිච්චි කරේ සංස්කෘත වචනේ. ඒකේ පාළි වචනය වකාරාදේශයෙන් සිද්ධ වෙන්නේ ගන්තබ්බ ගන්දබ්බ කියලා හිත. එතකොට මේ ගම් දබ්බස් ස්වභාවය කියලා කියන්නේ එතකොට අපි මේ ජීවන කාලය තුළ සංසාරේ හදාගෙන ඉත ඊළඟ ආත්ම භාවයට උපදින්න හේතුප්‍රත්‍ය සකස් කරන්න බලපාන ස්වභාවය කර්මානුරූප උපදවා ගන්න එකට කියනවා ගම්තබ්බ කියලා හිත. ගම්තබ්බ වර්ග දෙකක් තියෙනවා. එක ගම්තබ්බයක් මේ පුනර්භවයේ සිද්ධ වෙනකොට මේ ගම්තව්‍ය භාවය සකස් කරන ගම්තබ්බය තව ඉන්නවා ගම්තබ්බ වර්ගයක්. ඒක මෙතන ගම්තබ්බය ක්‍රියා මාත්‍ර වාචී ධාතු මූලිකයි. තව ඉන්නවා නාම මූලිකම් තබ්බය චාතුන් මහා දිව්‍ය රාජා රාජික දිව්‍ය ලෝකයේ නැගෙනහිර පැත්තේ බාරව ඉන්නේ ගාන්ධර්වයෝ. ඒ අයටත් ගන්තබ්බ කියලා කියනවා. එහෙනම් ගබ්දම්ප කියලා හිට ජීවන කොටසකුත් ඉන්නවා. ගන්තබ්බ කියලා හිට ආඛ්‍යාත පදයකින් කියවන ක්‍රියා මාත්‍රයකුත් තියෙනවා. මේ දෙක එකට පටලවා ගැනීමෙන් අපේ මිනිස්සු බොහෝ විට රණ්ඩු වෙනවා දකින්නත් ලැබෙනවා. මේකත් අපේ නිර්වෘණ තේරුම් ගන්න ඕනේ තැනක්. මේසා තමන්ගේ කර්මානුරූපව තමන්ට යායුතන සකස් වෙනවා කර්මයේ විසින් ඒ කර්මානුව සකස් වෙනා හිත ඒ තනට අනුව තමයි පටිසන්ධිය සිද්ධ වෙන්නේ පටිසන්ධිය සිද්ධ වෙන්න ඕන විදිහට යායුතන සකස් කිරීමේ ස්වභාවයට තමයි මෙතන ගම්තව්‍ය ගම්තබ්බ කියලා කියන්නේ ඒ ස්වභාවය ලැබුවට පස්සේ තමයි කෙනෙක් නැවත පටිසන්ධිය ලබන්නේ අකුසලයෙන්ම ජීවත් වුණා නම් අකුසල්ම කළා නම් නරකම කළා නම් ඒක නා මලාට පස්සේ ගන්තව්‍ය වෙන්නේ නරක තැනකට. කොතනද නරක ත්‍රිසම් പ്രേත අසුර කියන අපාය භූමීන්ට. එයාට සුගත භූමියක් ගන්තව්‍ය කරන්න ගමනය කරන්න විදියක් නැහැ. මේ නිසා ඒ ස්වභාවයටපත් වෙනවා අර තම තම පරායන වෙලා ජීවත් වෙන මිනිස්සු සත්වය හැම කෙනෙක්ම. ඒ වගේම අපේ බුදුහාමුදුරන් වහන්සේ දක්වනවා තම තම පරායන මේ පුද්ගලයන් කර්ම නිමිත්තෙන් ගත නිමිත්තෙන් කියන දෙකෙන්ම ගන්තව්‍ය භාවය හදා ගන්නවායි කියලා. සාංසාරික කර්ම ස්වභාවික නිමිත්ත වශයෙන් එතෙන්දී වෙනයි කාන්තබ්බ භාවයක් වෙනවා. Taman ජීවත් වන ජීවන කාලේ පවත්වපු ගති ස්වභාවය අනුව ගත නිමිත්තක් අවදින් හිට ගම්තව්‍ය භාවය හැදෙනවා. කම්ම කම්ම නිමිතේ ගති ගති නිමිති කියන මේ දෙකේ එකතුව තමයි මේ ගම්බ්බ භාවය සකස් කරලා දෙන්නේ. ඒ අනුව තමයි පටිසන්ධී වෙන්නේ. ඒ පටිසන්ධිය තමයි චුතියෙන් අපි ලබා ගන්නේ. මේ නිසා අපි මෙරි මෙරි උපදින උපදින හැම වාරයකම මේ විදිය ස්වභාවයකට පත් වෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම දෙවෙනි කාරණය තමයි සමෝ ජෝතිපරායන කියන එක. බොහොම දිලිඳුව, දුප්පත්ව අර මුලින් විස්තර කරපු ස්වභාවයෙන් උත්පත්ති ලැබලා ඉඳිමින් ඒ විදිහේ පීඩනත් විඳිමින් නමුත් උත්සාහයෙන් කයින් සුචරිත කර්ම කරන, වචනයෙන් සුචරිත කර්ම කරන, මනසින් සුචරිත දෙහි හිතන නොයෙක් දෙනා ඉන්නවා. ඒ විදිහේ හිතාගෙන හිතාගෙන ක්‍රියා කරගෙන හිට හොඳ වැඩ හොඳ වැඩ හොඳ පින්කම් කුසල කර්ම සිද්ධ කරගන්න අය ඉන්නවා. එහෙම සිද්ධ කරගෙන කරගෙන යන අය සෑම කෙනෙක්ම කවදා හරි Taman අර තමෝභාවයෙන්ම ඉඳලා හිට ඊළඟට උපදින්න තියෙන තමෝභාවයෙන් කියන ඝනස්ත්ව භාවයෙන් මිදලා හිට මේ ආත්ම භාවය තුළදී කරගත් අර කුසල කුසල කර්ම අතරින් කුසල කර්මයන් ඉදිරියට ඇවිදින් ඒ කුසල කර්ම ආලෝක වෙලා හිට අර අඳුරු තැනින් නිදී සුවවත්තනකටපත් වෙන්න හේතු වාසනා වෙනවා. දැන් අපි මේක තව ක්‍රමයකින් බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි කියමුකෝ අපි හැම දිනම දැන් ප්‍රත්‍යඥානිකව ඉන්න මිනිස්සු කෙනා අපි කොහොම හරි මේ ප්‍රත්‍යඥානික භාවයෙන් ඉන්නකොට අපේ මුලින්ම පවතින සාමාන්‍ය ක්ලේශ ධර්ම ටිකක් තියෙනවානේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කොක්කොච්ච විචිකිච්ඡා කියලා මේවට අපි කියනවානේ නීවරණ කියලා ඥානය ආවරණ කියලා මේවා නීවරණ හින්දා ඥානය ආවරණ හින්දා මේවට කියන්නේ තම කියලා තමෝ කියලා ඒ හින්දා පංච නීවරණයන්ටත් තමෝ කියලා කියනවා මේ පංච නීවරණ තමෝ භාවය නැතිකරන්ට යෝගී භාවයට පත්වන හිත විතක්ක ਵਿਚාර තීතේ සුඛ ඒකකතාදී ධානාංග වර්ණයි ඉන්නවා ඉස්සර කාලේ බර්ණස් නුවර උප්පත්ති ලබාපු මේ විදිහේ කරපු කෙනෙක් ගැන ජාතක පොතේ දක්වලා තියෙනවා. හරිත ජාතකය කියවලා බලන්න පින්නතුන් වැඩි විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. මේ මහත් ධනයක් ඇතුව උපන්න මේ පුද්ගලයා තමන් විසින් ධනය පරිත්‍යාග කරලා ඊට පස්සේ ගිහින් වනාන්තරයේ භාවනා කරලා හිමාල වනයේදී අෂ්ටසමාපත්තිය උපදවා ගත්තා. අෂ්ටසමාපත්තිය කියලා කියන්නේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, ආකාසානංචාතන, විඥානංචාතන, ආකින්චඤ්ඤාතන, නේව සංඥාතන කියන මේ ධානයන්ටපත් වුණා. පත් තුනේ විවිච්ඡේ අකුසලේ විවිච්ඡේ කාමයේ විවිච්ඡේ අකුසලයේ කියන මේ පද දෙක ක්‍රියාත්මක කරලා විවිච්ඡේ කාමේහි සාංසාරික භවාන්තරයන් තිත පංචේන්ද්‍රිය පුරුදු කරගෙන මේ කාම්‍ය භාවයෙන් වෙන්වීමේ ස්වභාවය විවිච්ඡ කාම කාම්‍යවාදයේ වටා ගොනු වෙලා තියෙන ව්‍යාපාර තිනමේ දෞද්දච්ච කොක්කොච්ච විචිකිච්ඡා කියන මේවා ප්‍රහාණය කිරීම විවිච්ඡේ අකුසලේහි මේ ක්‍රම දෙක ප්‍රගුණ කරලා හිත අස්ත්‍රමාපත්තිය ලබාගෙන හිටු මෙයා තදංග වශයෙන් ප්‍රහාණය කළා විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා තිබුණා නමුත් විස්කම්බන ප්‍රහාණය සාර්ථකව තිබුණේ නැහැ සමුච්ඡේද ප්‍රහාණයක් කරලා හිටියේ නැහැ නමුත් මෙයාට දැන් අහතින් යන්නත් පුළුවන් අහතින් යෑමේ ශක්තියක් තිබුණු මේ තවුසා බර්ණත් රජුව නවත්තගෙන හිට දොරස් අවුරුද්දක් උදේ ඉඳලා රජුව තම යුද්ධයක් නිම කරන්න වෙන රටකට ගියාට පස්සේ දේවියට බාර කරලා ගියා මේ තවුසාට සලකන්ද සෑමදාම තවුසට නියම වුණා මාළිගාවට ඇඳට දානේ වන්දනට උඩුමහරට අහතින් යනවා එහෙත් දානේ වන්දනවා එහෙම එහෙම තියෙන අතරේදී දේවියට හිතනවා මේ තවුසත් එක්ක එකතු වෙන්න ඕනයි කියලා. එතෙන්දී දේවියගේ පෙනඹීමට මේ තවුස වත්‍රි වුණා. ඒ නිසා තරුණට මේ තවුසට ඊට පස්සේ සතුටුගඩනමගේ හතින් යන්න බෑ. ඊට පස්සේ විමින් යන්න දෙන්න සිද්ධ වුණා. මෙන්න මේ කතන්දරය තමයි මේ හාරිත ජාතකයේ තියෙන ජාතක පොතක් කියලා පින්නතුන් බලන්න. ඒ කියන්නේ අර හොඳට එන්න ඇවිදින් හිට ඒකනත් බලකිනවා ප්‍රත්‍යඥකයන් තුල. ඒ ස්වභාවය හරි අමාරුයි ඒතකොට මේ තත්ත්වයට එන්න. මෙන්න මේ ස්වභාව තත්වයන් ඇතුව ඉන්න එක තමයි ජෝති තමපරායන ස්වභාවය කියලා කියන්නේ. එතකොට දැන් අපි දන්නවා කරුණු තුනක්. තමෝ තමෝ පරායන, තමෝ ජෝති පරායන, ජෝති තම පරායන. හොඳ දිනුවටපත් වෙලා හිට ඊට පස්සේ ඒක නැති කරගෙන අපාර වර්ධි ක්‍රියාවන් නිසා වරද්දට වැටෙනවා. ඒකට කියනවා ජෝති තත්වයෙන් තම පරායන වෙනවා කියලා. තවුසට උනේ ඒකයි. ඒ වගේම මේ විදිහේ ක්‍රියාකලාපයන් වලදී අපි අපේ බෞද්ධ පින්නතුන් හැමදෙනාම බොහොම ඉක්මනින් නිවන් යන්න කල්පනා කරනවා. සමහරුන්ට පරක් වෙලා නිවන් යන්න බෑ. හරි හදිස්සි අපට බෑ මෛත්‍රී බුදුහාරෝ වෙනකම් බුදු වෙනකම් ඉන්න අපි අදහෙටම යන්න ඕනේ. මේසා ශීක්‍රක්‍රාමී භාවනා පිළිවෙලුත් තියෙනවා මිනිස්සුන්ට උගන්වන. මේසා නොඑක් නොඑක් විදිහේ භාවනා ක්‍රමත් විකෘති කරගෙන තියෙනවා. බොහොම ඉක්මනින් නිවන් යවන්න හදනවා. පින්වතුනේ අඳුරු භාවයක ගිල්ලා ඉන්නව මොනවාද අඳුරු භාවය අපේ? කාමච්ඡන්ද ව්‍යාපාද පිළමෙද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන්නේ මොලේ මෝහ කරන නීවරණ. ඒ නීවරණයන්ට මුලා වෙච්ච අපි දස සංයෝජනයන්ගේ ගිලිලා හැමතිස්සම ඉන්නේ. මේ නීවරණ කොයිතරම් අමාරුවෙන් ඕනද අපි ප්‍රහාණය කරන්නට? මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී මේ නීවරණ 10 කොයිතරම් අමාරුවෙන් වුණත් අපි පහ පහ කරන්නට එතකොට නීවරණ පහ කරන්නවත් දසංගය පහ කරන්නවත් මොනම හදිස්සියක්වත් නැහැ ඉක්මනින්ම මෙතනින් දොට් පණ්ඩයිට නිවනට පණින්නයි කවුරුත් කල්පනාව ඒක හරියට මෝඩ වැඩක් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ මේ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපි කොහොමද ක්‍රමක්‍රමයෙන් යන්නේ අපි අඩි තාලමක් ඇතුව යන්න ඕනේ. උත්සාහවන්ත වෙන්න පුළුවන්. අහනවා කෙනෙක් මෙහෙම ප්‍රශ්න අපෙන් බුදුහාමුදුරනේ කාලේ බණ අහනවත් එක්ක rahat වුණා නම් කෙලසුන්ගෙන් මිදුණා නම් අද අපට බැරි මොකද? බුදුහාමුදුරන්ට තිබිච්ච චේතෝපරිඥාමයේ අනික්කයට තියෙනවද? නෑනේ. බුදුහාමුදුරන් දේශනා කරන්නේ එකිනෙකේ පුත්කරයන්ගේ චේතෝ ස්වභාවයන් හතර මනලා බලලා දැකලා ඊට ගැළපෙන ගැළපෙන විදිහට දේශනා කරලා ඒ පුත්‍රයන්ට හේතු සම්භාර පෙරපිරූ පාරමී ධර්ම තමයි හේතු සම්භාර කියන්නේ පෙරපිරූ පාරමී බලයන් තියෙනවනම් වහා අවබෝධ වෙන්න එයා උග්ගතඥයෙක්ද විපත්ඥයෙක්ද පදපරමයෙක්ද ආදී නොඑක් නොඑක් කරුණු කල්පනාවට අරගෙනයි අපේ බුදුහාමුදුරුව ධර්ම දේශනා කරන්නේ. අද පුළුවන් දේ වැඩේ කරන්න පදපරමයෙන් බණ කියනවා කොහොමද අනිත් පදපරමයව නිවන් යන්නේ? එහෙම යන්න පුළුවන්කමක් නැහැනේ. මේ ස්වභාවය උඩ බොහොම අපි කල්පනා කරන්න ඕන ධර්මයේ පිළිබඳ ගැඹුරෙන් ගැඹුරෙන් කල්පනා කරලා හිත හදිස්සි නොවේ යායතු මගට පිවිසෙනා යායතු මගේ පිළිවෙල අනුව අනුක්‍රමයෙන් අපි නිවන කරා යන්න ඕනේ ඒ නිවන කරා යන ගමනේදී බොහෝ කල් ගත වෙන හින්දා තමයි කුසල අකුසල කර කර අපායগামী නොවේ සදිවිලෝක මිනිස්යාත්මල ඉපදී ඉපදී ඒ ඒ තැන්වල අර තමන්ගේ ගමන කරගන්න අවකාශස්ථානයක් කරගන්නයි අපේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ නිසායි බුදුහාමුදුරුවෝ දාන, සීල ආදී මේ කුසල කර්ම ඉගැන්වුවේ. සංසාරේ ඉන්නකම් අභව්‍ය භාවයටපත් වෙන්නේ නැතුව නිවන් දකින්න පුළුවන් සුදුස්සෙක් බවටපත් වෙන්න අවශ්‍ය කළමනාකරණ සකස් කරගන්නට හොඳ හොඳ ආත්මවල උපදින්න ඕන විදියයි ඒවයින් පෙන්නලා තියෙන්නේ. ඒ තැන්වල උපදින හැටි. ඒ වගේම කොහොම හරි ඉක්මනින් හේතන් වල හිතියක් අපි කොහොමද මේවෙන් මිදෙන්නේ කියන එක දක්වන්න තමයි මේ පංච නීවරණ ප්‍රහාණය දස සංයෝජන ප්‍රහාණය පිළිබඳ දක්වලා හිට ඒ කර්ම පිළිබඳ අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළේ. ස්වභාවයෙන්ම අපේ බුදුහාමුදුරුවෝ ඊටමත් ප්‍රණීතව දේශනා කරනවා කියන මේ ස්වභාවය මේ තමෝ ස්වභාවය ගිල්ලා ඉන්න මිනිස්සුන් පිළිබඳව තියෙන මූලික ලක්ෂණ හතර තීරණයෙන් සංකතයෙන් සන්තාපයෙන් විපරිණාමයෙන් ඉන්න එක තමයි මේ තම පුද්ගලයන්ගේ සිරිත තීර්ණ සංකත සන්තාප විපරිණාම කියනවා බොහෝම පිළිකුල් සාගතයි ඒකෙන් දැයකට කියනවා දූ කියලා කිසිම හරයක් නැහැ ඒකට කියනවා ක කියලා මේ තීර්ණ සංකත සන්තාප විපරිණාම කියන මේ දුක්ඛයාගේ ගැලී ඉන්න එක තමෝ ගතියක් දුක්ඛ සත්‍යෙම ගිලී ඉන්න එක ඒකෙන් මිදෙන්න කල්පනා නොකරන එක. ඒක මිදෙන්න මාර්ගය තිබුණත් බුදුහාම පහදලි කරලා ඒක නොයදෙන එක. තමෝ තම පරායනයක්. මේ නිසා මේ පීරණය කියන එක මේ පීරණ සංකත සම්පාදන නාම කියන එක ජාතක දුක්ඛ උපදින වෙලාවෙත් තියෙනවා ජරාපි දුක්ඛ වයස්ගත වෙනාවෙත් තියෙනවා මරණම්පි දුක්ඛ මරණ වෙනාවෙත් තියෙනවා ව්‍යාධිපි දුක්ඛ ලෙඩ දුක්ඛ වෙනාවෙත් තියෙනවා ප්‍රියෙහි සංපයෝගෝ ප්‍රිය වස්තුන් ලැබීම ඇති වෙන අවස්ථාවෙත් තියෙනවා ප්‍රිය ප්‍රියෙහි විප්පයෝගෝ ප්‍රියංගෙන් වෙන් වෙන කොටක් තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛන්තා. සංක්ෂේපයෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයම තමයි මේ දුක්ඛ ස්වභාවය. මේ තමෝ ස්වභාවයත් මේ පංච උපාදානස්කන්ධයමයි. මේ නිසා පංච උපාදානස්කන්ධයම තමයි මෙතන අපේ බුදුහාමුදුරට එක විදියකින් තමෝ කියලා පෙන්වන්නේ. පංච උපාදානස්කන්ධයන්ගේ මේ දුක්ඛේ විඳලා අපි ඔක්කොම එකතු වෙනා හිත මේ දුකෙන් මිදෙන්න ඕනයි කියලා ලෞකික කුසල කර්ම කරනවා දාන දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා මේ නිසා අපේ භාවනා කරන ගමන්ම බුදුහාමගේ ධර්මය අහනවා ධර්මාඥානය උදා කර ගන්නවා අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ ඉගෙන ගන්නවා මේ මගෙන් අපි ටික ටික ටික ටික ආලෝකය ලබා ගන්නවා ඊට පස්සේ අපි අර අපායගාමී භාවයෙන් මිදලා සමහරට දිව්‍ය ලෝක ආත්ම භවට යනවා ඒක තමයි තමෝ භාවයෙන් මිදලා ජ්‍යොතිෂ භාවයෙන් අපි දියුණුවටපත් වීමක් ඒ ජ්‍යොතිෂ ස්වභාවික දියුණුවටපත් වෙන අපි ඒ ස්වභාවයම සම්පී හැමදාම ඉන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ තැන් වලත් අපි සෑම තිස්සම නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන යන්නේ. නිර්වාණය ප්‍රාර්ථනා කරන්න දෙයක් නෙමෙයි නිර්වාණය අවබෝධ කරන්න දෙයක් කියලා හිත අතිධාවනීය වෙච්ච පිරිසකුත් ඉන්නවා. ප්‍රාර්ථනාව කියන එක තමයි අවබෝධයේ තියෙන මූලිකාංගය. ප්‍රාර්ථනාවක් නැත්නම් අවබෝධයක් වෙන්නේ නැහැ. මම මේ විභාගයෙන් තමත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිකනා තමයි විභාගයට අවශ්‍ය කරන විෂයන් අවබෝධ කරගන්නේ. මේක අවබෝධයට සෑම තිස්සම ප්‍රාර්ථනාව තිබෙන්න ඕනේ. මේක ප්‍රාර්ථනාවෙන් තොරව නිවනක් ලබා ගන්නට බැහැ පින්නතුනේ. ප්‍රාර්ථනාවෙන් තොරව මොනම දෙයක් ලබා ගන්නට බැහැ. මේක ප්‍රාර්ථනාව කියන එක සියලුම ලාභයන්ගේ මූල தත්වය කියන එක අපි තේරුම් අරගන්න ඕනේ. මේ නිසා මෝඩ මිනිසු කියන දේවල් රැවටෙන්න හොඳ නැහැ. අපි අපේ නිවන් ප්‍රාර්ථනා කිරීම නොකඩවාම යන්න ඕන නිවන් ප්‍රාර්ථනා කරන හින්දායි අපර නිවන් මාර්ගට පිවිසලා අවදින්න ඕනයි කියලා හිතෙන්නේ. මේ නිසා අපි නිවන් මාර්ගේ ගමන් කරන්න හිතෙන්නේ. නිවන් ගමන් මාර්ගට අපි පිවිසෙන්නේ. මේ කරුණු හුඟාවක් අපි මේ අවස්ථාවන් වලදී අපේ හිතට අරගෙන ක්‍රියා කරන්න ඕනේ. ජෝති ජෝති පරායන කියලා කියන්නේ හොඳ සපවත් ආත්මයක ඉපදලා මේ උපදින උපදින ආත්ම සපවත් කරගන්න එක. දෙවියෙක් වෙලා දෙවියෙක් වෙන එක, මිනිහෙක් වෙලා මිනිහෙක් වෙන එක ආදී ලෞකික ස්වභාවය. ජෝතිමතන කියද්දී නීවරණ ධර්මයන්ගෙන් වෙන්වලා ප්‍රථම ධානයට පත්වෙච්ච එකනේ ද්විතිය ධානයට පත්වීම ජෝති ජෝති පරායන වීමයි. ද්විතිය ධානයට පත්වෙච්ච එකනේ තෘතිය ධානයට පත්වීම ජෝති ජෝති පරායන වීමයි. තෘතිය ධාන ලාභිය චතුර්ථ ධානයට පත්වීම ජෝති ජෝති පරායන වීමයි. ආකාපනං චාතනිය විඥානං චාතනයට පත්වීම ජෝති ජෝති පරායනයක්. විඤ්ඤාණංචායතනය ආකින්චඤ්ඤායතනයටපත් වීම ජෝති ජෝති පරායනයක්. නේව සංඥා නාසඤ්ඤාතන අතර මේ ආදී පිළිවෙලින්පත් වීගෙන යෑම ජෝති ජෝති පරායනයක්. පුතග්ජනකය සම්මාදිට්ඨි වීම ජෝති ජෝති පරායනයක්. සම්මාදිට්ඨි භාවයටපත් වෙනකොට අපි ඒ සම්මාදිට්ඨි භාවයේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳ අවබෝධයක් ලබනවා. ඒක තදංග අවබෝධයක්. ඒක අපි විස්කම්බන අවබෝධයක් කරගන්නකොට අපි චතුරාර්ය සත්‍ය අතරින් ජෝති ජෝතිපරායන කෙනෙක් වෙනවා. එතකොට අපි ඒක ඒ මාර්ගෙන් ගිහිල්ලා හිට අපි ත්‍රිලක්ෂණ අවබෝධ කිරීම, සප්තවිසුද්ධීන්ටපත් වීම, උද්‍යප්ති ඥාන ආදී දර්ශනා ඥාන නමය පහළ කර ගැනීම, ඒ මගින් අනුලෝම ඥානය පහළ කර ගැනීම, අනුලෝම ඥානයෙන් අපි ගෝත්‍ර භූකන ජෝතිත්වයටපත් වීම දෝත්‍ර භූභාවයෙන් අපි සෝතාපට්ටි මාර්ගඵලයටපත් වීම සෝතාපට්ටි මාර්ගඵලයෙන් අපි සකදාගාමී මාර්ගඵලයටපත් වීම සකදාගාමී මාර්ගඵලයෙන් අපි අනාගාමී මාර්ගඵලයටපත් වීම අනාගාමී මාර්ගඵලයෙන් අරහන්ත මාර්ගයටපත් වීම මේ ආදී ගමන් මාර්ගයට කියනවා ජෝති ජෝති පරායනේ කියලා මේ නිසා අපේ බුදුහාමුදුරුව දේශනා කරන ධර්මයේ කොටස් දෙකක් අපට පැහැදිලිව පේනවා ලෞකිකව ජීවත් වන අය ඒ ලෞකික භාවයේ ඉඳගෙන ලෞකික භාවයෙන් මිදීමට හේතු වන කුසල කර්ම, පුණ්‍ය කර්ම කරගැනීමට පෙළඹි පෙළඹි පෙළඹි පෙළඹි යෑමේ ස්වභාවය උගන්වපු ධර්මයක් අපේ බුදුහාරගේ ධර්මය. ඒ කුසල කර්ම කරන පින්නතුන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ సంతානය කය පිළිබඳ දැකීමේ කාය අනුපස්සනාවෙන් යෙදිලා වේදනාව පිළිබඳ දැකීමේ වේදනානුපස්සනාවෙන් යෙදිලා චිත්තය පිළිබඳ දැකීමේ චිත්තානුපස්සනාවෙන් යෙදිලා චිත්තය පිළිබඳ සම්බන්ධිත සියලු ධර්මයන් කුසල අකුසල ධර්මයන් මෙනෙහි කිරීමෙන් ධම්මානුපස්සනයට පැමිණලා මේ විදිහට එකින් එක එකින් එක අනුපස්සනා මාර්ගයෙන් ජෝතියෙන් ජෝතිර ජෝතියෙන් ජෝතියට පත්කබහිත නිර්වාණය කරා ගමන් කරන අරගෙන මාර්ගයක් තමයි අපේ බුදුහාමුදුරන්ගේ දේශනා මාර්ගය. මේ නිසා මේ විදිහේ අපේ ලෝතර බුදුහාමුදුරන් වහන්සේ ලෞකික ජීවත් වන පිරු දිනාම අකුසලයෙන් මුදා කුසලයට පත්කබහිත අපායෙන් මුදා සදිවිඩෝකලට පත් කිරීමටත් මේ සූත්‍රය දේශනා කළා. ඒ වගේම සසරින් මිදුණු කැමැත්තන් ප්‍රථම ධානාදී ධානාංගයන්ට පත්නා හිට නිර්ව අෂ්ටමාපත්තේ ආදී උපදවාගෙන හිට පංච අභිඥාවන් උපදවා ගන්න හැටි දේශනා කළා. අෂ්ට සමාපත්තින් හෝ පංච අභිඥා නිර්වාණය වශයෙන් සැලකන්නේ නැතුව නවමහා විදර්ශනා ඥානයන්ට පත්වලා හිට සෝතාපට්ටි සකදාගාම නාගාම අරහත් කියන මාර්ග ඵලයන්ට පත්වීමෙන් සංසාර දුකින් නිදහස් වීමේ මාර්ගය අපේ බුදුහාමුදුරු දේශනා කළා. ඒ දේශනාව තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. අපි මේ දෙවදාරුම් මාර්ගයේ බොහොම නුවණින් කල්පනාවෙන් අරපරිත්තමෙන් ගමන් කරලා මේ සසර දුකෙන් මිදීමේ කාර්ය හදිස්සි වීමෙන් තොරව ප්‍රඥාව හරියට පාවිච්චි කරලා ඉක්මනින් කරගන්න අපට හැකියාව ලැබේවා කියලා අපි සාදුලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ අපේ දේශකයන්ෝ ගංගොඩවිල පුෂ්පාරාම අධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රී දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය පඬිත කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. අපේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සැප්තැම්බර් 19 වෙනිදා බදාදා රාත්‍රී අට ධර්මානුශාසනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දිහා බලනකොට සෑම මොහොතකදීම අපට වැටහෙන එකම ශක්තියතාවය තමයි සෑම ජීවිතයක්ම ආත්පසින් සකස් කර ගැනීමට සුදුසු ආකාරයේ ධර්ම දේශනාවල් අනුශාසනාවල් සිද්ධ කරලා තිබෙන බව. දේශිකයන්න් වහන්සේ පූජනීය දඹකොල්ලේ පදුමසිරි ස්වාමීන් වහන්සේ